පුනච්ච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සත්‍යේසුති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි මේ උපාසක නිවාසික අත්තම් සම්බන්ධ කරගෙන ආයතේම මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ අපි අද චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයට සම්බන්ධ දෙවෙනි පියවරක් කියන්න උත්සාහ කරන්නේ මේ අපේ 64 වෙනි දේශනා වාර. අපි මේට අපි දෙකකට කලින් පවත්වන ලද අවසාන ධර්ම දේශනාවේදී මේ දුක්ඛ සත්‍ය පිළිබඳව ප්‍රවිෂ්ඨය ආරම්භය සතිපට්ඨාන සූත්‍රය අනුකූලව ඇති කරගත්තා. ඒ අනුව අපි අද මාතෘකා කරන ලද පාඩේ සර්වජන් වහන්සේ උනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා අර ධම්මානුපස්සනාවට වැටෙන නමුත් මීට කලින් ඉදිරිපත් කරගන්න යෙදුන නීවරණ ධර්ම, ස්කන්ධ ධර්ම, බොජ්ජංග ධර්ම, ආයතන ධර්ම වලට අමතරින් තවත් ධර්ම කොටාශයක් ඉදිරිපත් කිරීමටයි මේ ආරම්භය ලබා ගන්න. ඒකට තමන් වහන්සේම පිළිතුරු සපයමින් මොකද ඒ ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්ම. ඒ චතුරාර්ය සත්‍ය ඉතිං භාවනා කරන යෝගාවචර පිළිසතර ප්‍රසිද්ධයි. ප්‍රධාන වශයෙන්ම බෞද්ධයන් අතර සාරය නැත්නම් මේ බුද්ධ පරියප්ති ධර්මයේ නැත්නම් බුද්ධ ශාසනයේ ප්‍රධාන සාරය වශයෙන් ඉගෙන ගන්නකොට මේ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කර ගන්න. මේ චතුරාර්ය සත්‍ය සඳහා තමයි ඒ අනෙකුත් ධර්ම කොටස පෙළ ගැහිලා තුමු වෙලා තියෙන්නේ. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රය වගේ තැන්වල ඒ කායනම ඒ අත ඈරම නිවැරදිම මේ චතුරාර්ය සත්‍යයට යොමු කරන නිසා ඒ සතිපට්ඨාන රහසේ මුලදීම මේ හඳුන්වා දීම කරනවා ඒ කායනෝ අයම්බික්ක වීමග්ගෝ මේ තමයි ඒ කායන මාර්ගය මේ චතුරාර්ය සත්‍යයට ඒ නිසා ධම්මානුපස්සනාවේ කොටසීලා මේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීම අවශ්‍ය කරනවා. ඒකට තමයි මේ සත්‍යපබ්බය කියලා චතුරාර්ය සත්‍ය පිළිබඳව පාරවයක් වෙන් කරගෙන තියෙනවා. ඒ මුලින්ම සඳහන් වෙන්නේ දුක්ඛ සත්‍යය. ඒක මේ බුදුරජාණන් වහන්සේගේ අරුවජන් වහන්සේගේ පුදුමාකාර ඉදිරිපත් කිරීමේ ශක්තිය. අද පවතින ලෝකේ මේ යමක් කෙනෙකුට හේතු වන්නට නම් ඒකේ ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ තවත් විදිහකට කියනවා නම් අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කිව්වහම යමක සංසිද්ධියක අර්ථය දැන ගැනීම කාටත් සීමුලේ කල්පනා තියෙන කාටත් තිබිය යුතු දෙයක් කියන දෙයක්. නමුත් එයින් සුළු පිරිසකට තමයි එහි අත්තා වූ ධර්මය වැටහෙන්නේ. ඒකේ තියෙන යථාර්ථය ඇත්ත ඇති ඇති වෙලෙන්නේ අර්ථය දන්නාටගේ අයගෙන් සීමිත කොටසකට. ඒක හොඳට ඔප්නම් වෙනවා මේ ලෝකේ තියෙන අර්ථ ශාස්ත්‍රය කියලා. අර්ථ ශාස්ත්‍රය ගන්නකොට ධර්ම ගණී. ඒකට ගන්නේ අනිකොත් ඒ ජීවිතයකට අවශ්‍ය කරන ධර්ම කොටස ගැන කතා කරනකොට ආර්ථිකය ගැන කතා කරනකොට දේශපාලනය ගැන කතා කරනකොට සමහර විටක ඔය කියන අර්ථ ශාස්ත්‍රය කියන්නේ. නමුත් ධර්මය ඊට වැඩිය වෙනස්. මේ අර්ථශාස්ත්‍ර කියන දේවල් මේ ලෝකේ පේන්න තියෙන මෙලොවට අයිති දේවල් වශයෙන් සලකනකොට මේ ලෝකේ පරලෝකේ දෙකටම ගැළපෙන තාලෙට මේ දේවල් දක්ෂව කරන්න ධර්මයේ පිළිමත ආවෝදිකුත් තියෙන්න ඕනේ. එන්නේ දෙකම දැනගත්තට මදි ඒ ගොළුවෙකුට නම් අවබෝධ කරගන්න පුළුවන් භාෂාවෙන් ඒක තව කෙනෙකුට කියා දෙන්න බැරි නම් ගොළු භාවයක් නම් තියෙන්නේ ඒක ලෝකෙට වෙන සේවාව අඩු නිසා ඒක නිරුක්තියට නම් වන්න ඕනේ. නිරුක්ති කියලා කියන්නේ ඒ ලෝකයේ ඒ වෙලාවේ ඒ කාලේ ඒ දේශේ පවතින ආ වූ භාෂා ශාස්ත්‍රයට නංවන්න ඕන. ව්‍යාකරණානුකූලව ඒක කොට ගන්න ඕන. ඒ නිරුක්ති ශාස්ත්‍රය අවශ්‍යයි. ඉතින් මේ අර්ථ ධර්ම වැටෙන ඔක්කොටම නිරුක්ති ශාස්ත්‍රය වැටෙනවා නෙවෙයි. අර මේ ගොළු අදකපු හීනේ වාගේ බොහෝම ජයත අත්දකින්න පුළුවන් නමුත් ඒක නිරුක්තිය දක්වීමේදී එකිනෙක නාගේ තියෙනා වූ දක්ෂකම් අදක්ෂකම් බොහොම වෙනස් වෙනවා. ඒ නිසා නිරුක්තියත් බොහොම වැදගත්. මෙන්න මෙවුවා සාමාන්‍ය කාර්ය අතරේ තාරාතිරම් වල හැටියට අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිබහන වෙනස් වෙනවා. නමුත් එහි මේ ලෝකෝත්තර ධර්මයක් අර්ථ වශයෙන් ධර්ම වශයෙන් නිරුක්ති වශයෙන් තේරුම් ගන්න එහි දක්වන්නා වූ විශේෂ හැකියාවන් වල තමයි ප්‍රතිභාණී කියලා කියන්නේ. මේ ප්‍රතිභාණීදී වැඩේ විතරක්මදී වැඩේ හැඩේ තියෙන්නත් ඕන. කාරණාව තමයි තේරුම් ගත්තා අනුන් කෙරේ කියාදීමේ කරුණාව මෛත්‍රියක් තිබුණට මදි ඒර කරන ක්‍රම වේදයක් තියෙනවා. ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් අවශ්‍යයි. විශේෂයෙන්ම මේ වගේ ගැඹිර ධර්මයක කියන්නේ එතනදී සර්වඥාන්සේ දුක්ඛ සත්‍ය ඉස්සරහට දානවා. ඉතින් සාමාන්‍ය අද පවතින ආ වූ මේ වාණිජකරණයේදී එහෙම නැත්නම් මේ වෙළඳ ප්‍රචාරක මධ්‍ය අවස්ථාවලදී හුඟක් වෙලාවට එහෙම කෙනෙකුට අද ඉන්න විශේෂඥයෙකුට මේ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරා නම් කතා දෙකක් නැහැ නිරෝධ සත්‍යයෙන් තමයි පටන් ගන්න. ඒක තමයි බොහෝම ලස්සන මේ හොඳ මූණවරක් තියෙන්නේ. නමුත් මෙතනදී සර්වජන් වහන්සේ මේ දුක්ඛ සත්‍යෙම ඉදිරිපත් කරලා දෙනවා. ඒක නිකන් හරියට අර ආත්ම ධර්ම නිරුක්තිපටි බහන කිව්වා වගේ අර්ථයමයි මේ ලෝකේ ඉන්න කෙනාට වැටෙන දුක දුක වශයෙන්. ඊට පස්සේ ඒකේ ගැඹීර භාවයේ පෙන්නනවා නිරුක්ති පෙන්නනවා වගේ ධර්ම පෙන්නනවා වගේ මේක සංහාව නිසා ඇති වෙන්නේ. නමුත් ඒ ඔක්කොට මේ ඉස්සලා මේ දුක ඉදිරිපත් කිරීම නිසාම අපි ජීවිතාවදිත් මතක් කරගත්තා වගේ ගාක් වෙලාවට සරුවත්යන් වහන්සේට සහ උන්වහන්සේගේ ධර්මයේ ළමාලාගේ ශ්‍රාවක පිරිසට දොස් නගනවා මේ ලෝකයට ආවෝ නාස්තික පැත්ත, නැචාර්ථ පැත්ත, නරක පැත්ත ඉදිරිපත් කරගත්ත සාස්තුවරයෙක් කියලා. නමුත් මේක ඇත්ත මේක ඇත්තෝ තත්ත්වභාවයේ මේක ඇත්තා වූ අනන්‍යතාවයේ පිළිබඳව ඒ ඇත්තෝ නිරුත්තර වෙනවා. නිස්සද්ද භාවයකටපත් වෙනවා. සර්වඥන් වහන්සේ ඒ අර මිනිස්සෙයින්ගේ නැත්තම් සාමාන්‍ය ජනතාවගේ අත්තා වූ ඒ නාස්තික විවේචනයට ඉස්සද්ද වෙලා මේ අත්තා වූ සත්‍ය තත්ත්‍ය අනන්‍යතාවය ගැන කලකලා මේ දුක්ඛ සත්‍ය සත්‍යයක්. ඒක අමිහිරි බව ඇත්ත. කවුරුත් ඒක පිළිගන්න කතා කරන්න කැමති නැති බව ඇත්ත. ඒක අභෞවිය, එහෙම නැත්නම් අශෝභන, එහෙම නැත්නම් ආවමංගල්‍ය අපද්‍ර ධර්මයක් වශයෙන් සලකන් දීලා තියෙනවා. නමුත් සර්වචනාන්ත මේක උතුම විදිහට දුක්කම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ දුක ඉදිරිපත් කිරීමේදී කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ආදි වශයෙන් ප්‍රධාන වශයෙන්ම පෙන්වන්නේ ජාති ජරා මරණ මේක අන්තිමටම බිඳලා මේක තමයි අපි සංඛත ධර්මයක පවතින ආ වූ මූලික ලක්ෂණය වශයෙන් පෙන්වන්නේ උපාද තෙටි භංග කියලා. උපාදෝ පඤ්ඤායති තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති වයෝ පඤ්ඤා. මේක මුළු භවයේ පුරාම සංසාරේ පුරාම හරස්කඩක් අනිවාර්ය සත්‍ය තත්ත්වයක්. ආනේ සත්‍ය තත්ත්වය ඒ මිනිස්යා කියන සතාගේ ජීවිතයට සම්බන්ධ කරපුවා මේකට අපි කියනවා ජාති ජරා මරණ. සමහර ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ තැන්වල ජාති ජරා ව්‍යාධි මරණ කියලා පෙන්නනවා. ඉතින් මෙතනදී අපිට ගන්න වෙනවා ජරා මරණ කියන දෙකම මේ ජරා කියන පදේ. අපි එදා ඉගෙන ගත්තා ජාතිය ඒ සංජේ සංපස්සත්තාන සම්පි සම්පි සත්තනිකායේ ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති කන්දා කන්දාන පාත භාව ආයතනාන ප්‍රතිලාභෝ කිය ජාතිය පිළිබඳ කතා කළා. ඉතින් අපි විශේෂයෙන් මතක් කළා මේ ජාතිය ඇති වෙන හැටි අපිට සාමාන්‍ය ලෝකයා පෙන්වන්න කැමති නැහැ. අපි දකින්න හුඟක් වෙලාට ඒ જાතිය ඉක්මවලා යම් කිසි ප්‍රමාණයකට හැදිච්ච වැඩිච්ච සංසිද්ධියක් එහෙම නැත්නම් සතෙක් එහෙම නැත්නම් දෙයක් ඇතිවීම හුඟක් වෙලාවට අපි දකින්නේ දැක්කත් අපි ඒක හැම වෙලාවටම මංගල කාරණාවක් සුබ කාරණාවක් ආත්තියක් සංවර්ධනයක් වැඩිවීමක් විදිහට තමයි සලකන්නේ මේක බෞද්ධයන් පවා ප්‍රචලිත අන්ධ භූතයක් ප්‍රචලිතව පවතින මේ අන්ධ විශ්වාසයක් තියෙනවා ජාතිය පිළිබඳව හොඳ කතා කරන ගතියක්. જ્યારે බැරි වෙලාවත් මේ සර්වජන් වහන්සේගේ ಜಾති මේ බුදු වීම ඊගාවට පරිණිරවාණය කියන තුන එක දවසේ නොවුණා නම් බොහෝ පිට බෞද්ධයෝ සර්වජන්නාන්ත වෙනුවෙන් උපන් දින සාද පවත්වන්න තිබුණා. ඒකේ හොඳ ලස්සන ආදර්ශයක් වෙන්නේ මේ උන්වහන්සේ ජාතිය ඒ වේසාක පූර්ණමේ දිනේ ඇති කරගත් ඇති වුණා වගේම බෞද්ධත්වයට පත් වීම ලරුවජතා ඥානපටිලාභයත් තමන්ගේ මහා පරිනිර්වාණය. ඒ දවසට වෙච්ච නිසා හුඟක් අපේ මේ පූජා පින්කම් වලට තියත්තන්ට ලොකු කරදරයකට පත් වෙලා තියෙනවා. කොහොමද මේ දවසට අපි උත්සවයක් පවත්වා ගන්න කියලා. ඒක බොහොම ලස්සන ආදර්ශයක් ඒ බුද්ධ චරිතේ. කොහොම නමුත් ඒ ජාතිය මොනම දෙයක හරි කමන සතේක හෝ වස්තුවක හෝ නව නිෂ්පාදනවලට එහෙම පුදුමාකාර ශීලාරයක් ලෝකේ තියෙන්නේ. නමුත් සර්වචන් වහන්සේගේ අපි එදා මතක් කරගත්ත විදිහට ප්‍රථම බුදු වීමෙන් පස්සේ ප්‍රථම මුඛයට නැගිච්ච නැත්තම් මේ භාෂා විලාස නැගිච්ච ප්‍රථම වචනේ උනේ අනේක ಜಾති සංසාරං සන්ධා විසංහනි විසංඝාකාරංග වේ සන්තෝ දුක්ඛා ಜಾති පුනක්ුණා අන්තිම අනන්ත සංසාරයක් පුරාම හැසිරුණා මේක පටන් ගන්නෙ කොහොමද කියලා බලා ගන්න. කහකවරන්දී ඩෝසේ පුණගේ යන්න කහසි. මම අද එන්නේ ಜಾතිය දැක්කා. සබ්බාතේ පහසුකා බග්ගා ගහකොටම් විසංගිතා විසංඛාරකතම් චිත්තං සංහාන khයමච්චකා. මම ඒ ආය ಜಾති ඇති නොකරන විදිහට ඒ වඩු වගේ අඩුම කඩුම ටිකක් ඒ කන්නේ මණ්ඩලත් ඔක්කොම කඩලා විසුකලා දැම්මා. මීට පස්සේ නෑ. ඉතින් මේක බොහෝ විට අර ජාතිය පිළිබඳව මංගල පැත්තෙන් බහතර පැත්තෙන් බලන නැත්තඳ හරිම දිරා ගන්න බැරි දරා ගන්න බැරි දිරවා ගන්න බැරි ධර්මයක් පාටපත් වෙලා තියෙනවා. නමුත් අද අපි ඉතිරිපත් කර ගන්න හදන මේ ජරාව ඒ වගේ හේතු ගැනීමේ දුෂ්කරකමක් නෑ. සමාජයේ මති මතාන්තර වලට අහුවෙච්ච එකක් නෙමෙයි ජරාව ආමංගල්‍යම තමයි. ඒකේ මේ අර જાතියේදී වගේ උපන්දින සාධක පැවැත්වීමක් જાතිය ජරාවට නැහැ. ඒ කවුරුත් පිළිගන්න. නමුත් මේ ජරාව ප්‍රධාන වශයෙන්ම නිර්මාණවාදී ඊශ්වර නිර්මාණවාදී සංකල්පයට විශාල තර්ජනයක් එකට කරනවා. ඊශ්වර එහෙම නැත්නම් මෞංකාර දිව්‍යයන් වහන්සේ එහෙම නැත්නම් සර්වබලධාරීන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දිව්‍ය ලෝක මනුස්ස ලෝක දෙකම වදාරුවා නම් ඇයි මේ ජරාව මැව්වේ? ඇයි මේ ජරාවටපත් වෙන ලෝකයක් මැව්වේ? නමුත් ඒත් පුදුමාකාර තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. එක පොතක සඳහන් කරලා තියෙනවා අපි මේ ලෝකෙට සත්‍ය හෙලි කරන්න ආ වූ සාන්තුරු පහල කරනවා. ඒ සාන්තුරුන්ට අපි ජරාවට හේතු වෙන ව්‍යසන ඉදිරිපත් කරනවා. අන්නේ ව්‍යසනයේදී ඒ සාන්තුවරු හිත මෙලෙක්ව දිගටම පවත්වාගෙන හිටියොත් දිව්‍යන් වහන්සේගේ ආශිර්වාද ලබනවා. ඒ අත්ෝ යම් විදියකට මේ ජරාවල්දි මේ ව්‍යාසනවලදි මේ ආධිනවල්දි හිත දැරි කරගත්තොත් මානපාශයට අහු වෙනවා. එතකොට දිව්‍යන් වහන්සේගේ සාපේට ලක් වෙනවා. එයා ඊට පස්සේ සාන්තුරේ නෙමෙයි. ඒසයි සාන්තුවරුන්ගේ ආයුධ මුවත් කරණ්ඩයි මේ ජරාව ඒ ਸਰබලදාරි දෙවියන් වහන්සේ මවලා තියෙනවා. නරක නැහැ වැඩි. නමුත් සර්වඥාන්සේගේ දේශනාවේදී එහෙම වැවුම්කාර අදහසක් නෙවෙයි ඉදිරිපත් කරන්නේ මේක සංස්කාර සංකත ලෝකේ අනිවාර්ය අංගයක්. ඉපදුනාන ජරාව ඒකාන්තයි. අන්නේ ජරාව පිළිබඳව අපි බෞද්ධයන් වශයෙන් හොඳට තේරුම් බේරුම් කරගන්න තියෙන්නේ අර ජාතියේදී වගේ මේක මංගල කාරණාවක් කියන පටලවිලක් නැති නිසා මේ ජරාව පිළිබඳ අපි ළඟ මධ්‍යම ප්‍රතිපදාවද තියෙන්නේ නැත්නම් කාමසුකල්ලි කාණයද තියෙන්නේ නැත්නම් අත්ථකිලමතාන යෝගයද තියෙන්නේ කියලා බලන්න. ඒකෙදී මේ අර අනිකාගම් වල වගේ මේ මිනිස්යාගේ නැත්නම් සාන්තුරයාගේ ඉන්ද්‍රිය ධර්ම වූ ආතක බලන්ට දීපු එකක් වශයෙන් කියලා ගත්තාම ඒක විදිහකට ඒගොල්ලෝ උත්තර දෙන්න හදනවා. නමුත් අපි සාමාන්‍ය මිනිස්සුන්ගේ தત્ත්වය අරගෙන බැලුවොත් එහෙම මෙන්න මේ ජරාව පිළිබඳ ප්‍රශ්නය බැලූ බැලමට පේන්න තියෙන්නේ මනුස්සයාට විතරයි අදාළ. කිසිම සතෙක් මේක ගැන පරිශන කරලා නැහැ. Tamange ජරාවට හේතුව. දෙවියන් වහන්සේට අවසානයේ අර අමංගල්‍ය ලක්ෂණ නැත්නම් සෝන් ලක්ෂණ පහක් පහළ වෙන වෙලාවේ ඇර දෙයන්න නැහැ කියලා කියනවා. ඒක මොකද චුච්චියකින් වැඩේ හමාර වෙනවා. ඉතින් ඒ කාන්තේම මනුස්ස වර්ගයාට ආවේනික වූ ප්‍රශ්නයක් මිනිසයා අනාගත ප්‍රශ්න. මෙන්න මේ උන්චි පටලවා ගැනීමක් නෙමෙයි මේක තියෙන්නේ විශාල පටලවා ගැනීමක් තියෙන්නේ අන්නේ පටලවා ගැනීමේ අපි හැම චිත්තක්ෂණයකම එක්කෝ ඒ අත්තිලමතාන යෝගයේ අනුව අන්තවාදයේදී පටලවා ගත්තත් ඡන්ද දෙන වෙලාවක් තියෙනවා. එහෙම නැත්නම් කාමසු කල්ලිකාණ යෝගයේ අනුව පටලවා ගත්තත් ඡන්ද දෙන වෙලාවක් තියෙනවා. මේ දෙකේදීම අපට මේ ජරාව පිළිබඳව යථාභූත ඥානයකට ඉඳ නැතු වෙනවා. ජරාව පිළිබඳ සර්වඥාන්සේ දේශනා කරන්නේ කතමේච භික්කවේ ජරා යේතේ සම්තේ සංසත්තාන සම්මිතම්පි අත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්ත චතතා වලිත්ත චතතා ආයනෝ පරිහානි ඉන්ද්‍රියාණං පරිපාක මෙන්න මේක මේ තාලෙට බලා ගැනීම තමයි අපිට මේ ධර්ම දේශනාවෙන් අපි මතු කර ගන්න ඕනේ භාවනාවෙන් මතු කර ගන්න ඕනේ සමත විදර්ශනා සීලේදී ඉදිරිපත් කර ගන්න ඕනේ එහෙම නැතුව මේක පිළිබඳව ඇත්තා වූ අනෙකුත් මති මතාන්තර හැම වෙලාවෙදීම අපි මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් හෙළන තත්ත්වයකට හෙළන මෙන්න මේ ජරාව දුරින්ම දුරුවන් කරන එක තමයි අදහසක් උනේ අර දේවවාදී අදහස් තිබුණු ඇත්තන්ට උත්තරයක් දී ගන්න බැරි වුණානේ මේ මෞංකාර කමහා කරුණාවේ යුක්ත මේ තනන් වහන්සේට ඇයි ජරා නැති ලෝකයක් මවන්න බැරි වුනේ කියලා. ඒ නිසා ඒ ආගම්වාදී ඇත්තන්ට සිද්ධ වුණා මේ ජරාව නැති දෙයක් බවට හෝ සුළු දෙයක් බවට හෝපත් කළ දෙවියන් වහන්සේගේ නිර්මාණය කිසිම වැරද්දක් නැති එකක් වාට පෙන්නන. ඒ නිසා මේ අතෝ මේ ජරාව නැති කිරීම රජයේ යුතුයකමක් ආගමේ යුතුයකමක් කියලා ආගමේම පිටාන ඇති කරා වායසකත්තු විල තැම්පත් කරන්ට ළමා මඩන් හදන්න, ඉස්පිරිතාල හදන්න, මානසික රෝගීන් වලට රෝගීන්ට නතර වෙන්න තැන් හදන්න ඒ ආගම බාරගත්තා. ඒ නිසා බොහෝම ලස්සන සුන්දර ලෝකයක් හැදුනා. ඒ ආගමට බැඳුනා වූ සහෝදර සහෝදරියන් සහ මව්වරු පියවරු මේ සමාජයේ තියෙන මේ අකට විකටතා ආදීනව කොටස් සියල්ලම බාරගත්තා. බාර අරගෙන ආයතන පිළිගන්නවා. වයසට යන අත්තන්ට මහලු මඩම් හදලා තරුණ කොටස් වලට ඒක වගේ කියන්න ඕනේ ඒක අපි බලා ගන්නවා. ඒක තමයි දෙවියන් වහන්සේ සඳහන් කළ හැකි මෙහෙවර උද්දම ක්‍රියාවක් හොඳම පින් ක්‍රියාවක් කියලා වයසකත්ෝ ඒ මහලු මඩම් වලට ගාල් කරගත්තා. එහෙම නැත්නම් උම්මත්තකයෝ ඒ පිස්සන් කොටුවට ගාල් කරනවා, ලෙඩ්ඩු ස්පිරිතාලට ගාල් කරනවා. එතනින් ගියාම පොඩි ළමයි මඩම් වලට ගාල් කරනවා ගාල් කළ යැත් හැබැයි අපේ සාමාන්‍ය බෞද්ධ උපස්ථායකයන් වඩා මේක දේව මෙහෙයක් වශයෙන් සලකන්න පටන් ගත්තා. ඒ නිසා වයසකත්තන්ගේ ප්‍රශ්න වෙනමම ගොනු වෙන්න පටන් ගත්තා. සංවිධාන ශක්තිය නිසා. ඒ වගේම ලෙඩ්ඩුන්ගේ ප්‍රශ්න වෙනමම ගොනු වෙන්න පටන් අරගත්තා. මානසික රෝගින්ගේ ප්‍රශ්න වෙනමම ගොඩ වෙන්න පටන් ගත්තා. ඒ වගේම පොඩි ළමයින්ගේ තියෙන ඔය අනාථ නිවාස වලින් ප්‍රශ්න ගොනු වෙච්චාම මේ තුල වෙනම විශේෂ ධාරා කොට නැගෙන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්නේම දිනපතාම පිළිතුරු සැපෙමින් ප්‍රශ්න ඇසීමේ යනකොට යෙදී නැත්තන්ට ඒක පිළිබඳව ළමා ඒ පොඩි ප්‍රශ්න අනාථ විද්‍යාත්ංගේ ඒ මේ මඩංගල ප්‍රශ්න ඉස්පිරිතාලවල ප්‍රශ්න මානසික රෝගීන්ගේ ප්‍රශ්න වැඩිහිටියන්ගේ ප්‍රශ්න කියලා ගියාම ඒක ඉතින් වෛද්‍ය විද්‍යාවේ තාක්ෂණයේ විනෝදාංශය එහෙම නැත්නම් මේ සුඛෝපභෝගීත්වය ආදී වශයෙන් විශාල කර්මාන්ත දිනුනෙට පටන් ගන්නවා. ඉතින් ඒක නව විද්‍යාවක් වශයෙන් තාක්ෂණයක් වශයෙන් වෛද්‍ය විද්‍යාවක් වශයෙන් ඉතාම ප්‍රසිද්ධ වුණා. සාමාන්‍ය අර ආසියාකරයේ තිබුණේ පොඩි ළමයාත් ගෙදර, ලෙඩත් ගෙදර, වයසක අත්තත් ගෙදර, පිස්සත් ගෙදර ඒ නිසා අනෙක් ඉන්න ඇත්තන්ට සෞඛ්‍ය සම්පන්න ඇත්තන්ට සිද්ධ වෙනවා ඒ සම්භාෂණ ප්‍රිය සම්භාෂණ පැවැතිල කෝක වෙතත් අර පොඩි දරුවන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවා. පිස්සන්ගේ නැත්නම් මානසික රෝගීන්ගේ ප්‍රශ්න තමන්ගේ පවුලේ ගමේ ප්‍රශ්නයක් වශයෙන් පාර ගන්න වෙනවා. වයසක ඇත්තෝ උපදේශ මේ උපහරණ දෙමි. ගෙදර දොරේම ගත කරනවා. ලෙඩ වුණත් ගෙදරම. වෙලා ගෙදෙත් ඒක. මේ නිසා අර ආශ්‍යාකරේ පෞල්ල තිබුණු මේ ජරාව පිළිබඳව අවබෝධය පෞලි ප්‍රශ්නය. බටහිරට යනකොට ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් එහෙම නැත්නම් ආගමේ ප්‍රශ්නයක් වඩ පත්. නිසා ධර්මාත්ම සංවිධානාත්මකව තමයි මේ සමාජයේ පවතිනා වූ ජරාව පිළිබඳව බටහිර ලෝකේ උත්තර දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක අපිට එනකොට ආශ්‍යාකරේ හැදිච්ච යත්තන්ට අපිට වෙනවා මේක හරි ෂෝක්නේ. බොහොම වාරියක්. ලේසි වැඩි. මොක කරකෝල දැන් ඇතැරලා දැන් අපේ යුගයේ වෙනකොට ඔය පටලවිල්ල පැටලිලා අවුරුදු 20ක 30ක විතර අත්දැකීම අපිට තියෙනවා. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔය ජරාවට උත්තර ආයතනයේ වශයෙන් සලකන් ගියාම ඉතුරු වෙන අයට මොකද වෙලා තියෙන්නේ? එයාට කවදාකවත් නැති අලුත් ප්‍රශ්න මතුවලා. තද අසහනයකට එන්න පටන් ගන්නවා. ඉස්සරේ අසහන වෙන්න කරන්න දෙයක්වත් නැහැ. මොකද ගෙදර තුරේ ප්‍රශ්න තියෙනවා. පොඩි දරුවෙක් ඉන්නවා. ඒ දරුවට දේවල් කරන්න කියන්න තියෙනවා. තම මිනිසුන් ලොකු ඇත්තන්ට වැඩි විදිහට හැදෙන්න දීද වෙනවා. දෙන්තු ගෙදර ඉන්නවා. මොලේ නරක වෙච්ච එක්කන දෙන්නේ කොහොමදක් ගමක අමාරක ඉන්නවා. වයසකත්වෝ ඉන්නවා. එනිසාර අනවශ්‍ය විදියට ඉදurang පිනවීම සඳහා අති ධාවනකාරීව පාරිභෝගිකත්වයට යෑම සඳහා සමාජෙ පෙළඹෙන්න බෑ මොකද හතර පැත්තකින් විලංගු වැදිලා තියෙයි. දේවදූතය හතර දෙනෙක් ගෙදර. ඒක නිසා කාටවත් ඕන නැති අතික සංభాෂණ වලට යන්න බැරි වුණා රජපෞලක සිටපෞලක හැ. මේකේ ආදර්ශයක් අපිට දැක ගන්න පුළුවන් ගෞතම සිද්ධාර්ථ චර්යයේදී එතුමන් වහන්සේ ඉපදිච්ච ගමන්ම එක්ක සක්විත රජ වෙනවා එහෙම නැතිනම් සර්වඥතා ඥානය ලැබනවා කියලා අධිමානසිකත්වයේ යුක්තව ඒ අනාගත වාක්‍ය දේශනා කරාම රජුරන්ට අවශ්‍ය වුණේ ඒකාන්තම ශක්තිය වැඩි කරවන්න. එහෙම වෙන්න බෑ මෙයා ඇත්ත දැක්කොත් මේ ජරාව දැක්කොත් එයා බුදු වෙන්න ඉඩ තියෙනවා. කීකේ අතහරින්න තියෙනවා. කලකිරෙන්න ඉඩ තියෙන නිසා රජුරෝ ආනර පටහිරි කෙරුවා වගේ මුළු නගරය පුරාම මේ ජරාව නැති කරා. මරණය නොදකින්ට ඇරියා. ලෙඩු නැති කරවා හිත යනත් නැතික. ඒ රාජානට මුසිද්ධාර්ථ කුමාරයා මේ විවාහයේ විතරපත් වෙලා පුරවැසි භාගය ලැබුණාට පස්සේ අර නගර සීමාව පැනපු ගමන්ම නගරයට සාමාන්‍ය කෙනෙක්වත් ඇතුල් වෙච්ච ගමන්ම තාමත්ම තදින් වැදුනේ මෙන්න මේවා තමයි. ඊට අපි කියනවා පෙර නිමිති කියලා, හතර පෙර නිමිති කියලා. මේ ජරාවේ නිසා එදා ඒ සරුවචන් වහන්සේ බවට පත් වෙන්න හිටපිය බුද්ධාංකුරයන් වහන්සේගේ ලොකු මේ චින්තාමේ පරිධාමයකට පෙරලියකට හේතු වුණා. ඒකේ අතාරිය නැහැ. මේක අත්ත ගැම්ම නිසාම තමයි මේ වීර්ය ශ්‍රද්ධාවෙන් කළ යුතු උත්තරම ක්‍රියාවන මේ අභිනිෂ්ක්‍මණයට පෙළඹුණේ. ඒ අභිනිෂ්ක්‍මණයට පෙළඹිලත් ඒත් අතාරියේ. jigatoome කල්පනා කරමින් වැඩ කෙරුවේ හොඳ තරුණ යෞවන වයසේදී මේක ගැනමයි. ඉතින් ඒක හරීම දරා ගන්න අමාරුයි දේවවාදියන්ට මේ මෙච්චර මේ සප සම්පත් කියන කෙනෙක් ඇයි මෙච්චර අත්තිගිල මතාන යෝගය ගැන කල්පනා කරේ ඇයි මේ සමාජයේ නරකම හොයන්නේ ඇයි මේ විදියට මේ දරුවන් අඹුවන් රාජ්‍ය අතහැරලා ගියේ කියන එක පුදුම විදියට නිදර්ශන දෙන්න පටන් ගන්නවා. හරි අමාරුයි අපට උනත් මේ හඟුම් බරව මහා කරුණාවෙන් විසඳන්න කිව්වොත් කරන්න අමාරුයි. නමුත් ප්‍රඥාවට වැටෙනවා මේ ජරාව පිළිබඳ මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳගෙන දැනගන්නවයි කියන එක නැත්නම් ජරාව ජරා වශයෙන් දැක ගන්නවයි කියන එක ওই තර්කිකින්වත් ගුරුවරයා මේක දැක්ක නිසාවත් Tamanne මේක දකින්න ඕනකම තිබුණටවත් කවදාකවත් කරන්නේ අනිවාර්ය මේක ජරාව ජරා වශයෙන් දැකීමට හොඳ සීලයක් කියනවා. ඒ මතුමත් ඉඳලා හොඳ සමාධියක් ඇති කර ගන්න ඕනේ. නමුත් වැඩේ එතනින් නතර වෙන්නේ ප්‍රඥා භාවනාවෙන්මයි ජරාව ජරා වශයෙන් දැක ගන්න පුළුවන්. ඒ අද පිළිවෙලේ යදී ඉන්න නිසායි අපි යෝගාචර ජීවිතයක තියෙන වටිනාකම දකින්නේ. ඒතියෙද්දිත් අපි ඒ වැඩ කරගෙන යනකොට අපිට මේ ජරාව ඉදිරිපත් වෙනවා. මොකද අරණ්‍ය වාසීව හිටියත්, ගෙවල් දොරවල් වල සිල්පද රකිමින් හිටියත්, මේ ජරාව කියන එකේ කාන්තේම අපිට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙච්ච වෙලාවල් වල ජරාවටපත් උනේ කවුද කියන එක මත අපේ සැලෙන හැටි අපිට දැක ගන්න පුළුවන් වෙනවා නම් එක ජීවිතයක් ඇති මේ ප්‍රශ්න තේරුම් ගන්න. මේ ජරාව අල්ලපු ගෙදර නැත්නම් තරහකාරයාගේ නැත්නම් අන්‍යාගමික කෙනෙකුටපත් වුණා අපි හිතන ඔන්න අපේ බලේ ඔන්න මගේ මන්ත්‍රේ ඇති ඔන්න මගේ මේ වශීකිරේ මම අහවල දුකටපත් කරුවා අහවල ජරාවටපත් කරා හරි කියලා අපි ජයග්‍රහණය කරගන්නවා බැරි වෙලාවකත් ඒක අපිට දුරින් සම්බන්ධ වෙච්ච කෙනෙකුට මේ ජරා තත්ත්වයකටපත් වුණා නම් අපි ඉතින් අනේ අනිච්චන් කියනවා කර්මයේ හැටි කියලා කියනවා ඒ පුද්ගලයන්ට යමක්මක් කරගන්න බැරි නිසානේ කියලා අපි ඒකට එක විදිහකට දාතන දෙනවා. නමුත් කිට්ටුවන්තේකට එම ජරාව කිට්ටුවන්තේ ජරාවටපත් වුණා නම් අපිට සන්තෝෂ වෙන්න පුළුවන් ගතියක් හෝ කර්මයේ දෙදීලා නිකන් ඉන්න පුළුවන් ගතියක් නෑ. ඔන්න ටිකක් අපි ඒකට දඟලන, නලියන, ඒකෙන් අපි හිත ඒ වෙලාවේ හැඟුම්බර වෙන ගතියකටපත් වෙනවා. ඒත් අපි උපස්ථානයේ මට්ටමින් අතර වෙන නිසා හුස්ම ගන්න වෙලාවක් තියෙනවා. නමුත් බැරි වෙලාවක් අපි ජරාවටපත් වෙනකොට මේ කතා කරන කෙනාම ජරාවටපත් වෙනකොට අර කියන මධ්‍යස්තෝ බලන ගතිය ගොක් වෙලාවට හැඟුම් වලට යට වෙනවා. මෙන්න මේ தত্ত্বය හුඟක් වෙනස්. හොඳට භාවනා කරලා අෂ්ටලෝක ධර්මයේ විශේෂයි සම්පා නොවන හිතක් ඇති කරගත්ත කෙනාට ජරාව සතුරෙකේ දෙයක් වුණත් ඈතී සම්බන්ධ වෙච්ච කෙනෙක් වුණත් Taman එක්කම ඉන්න හිතවන්ත කෙනෙක් වුණත් Tamanගේ දෙයක් වුණත් ඒක සමාවට්ටමින් බලා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි ඒ ප්‍රශස්ත මට්ටම. මෙන්න මේදී සතිය බොහෝම වැදගත් කෘත්‍යයක් ඉෂ්ට කරනවා. අපිම මේ ජරා සිද්ධියක් ජරාව පිළිබඳ සිද්ධියක් හිතට ආවම අපි දෙන මේකට දෙන අර්ථකථන මේක දිහා බලන හැටි දිහා බලපුවාම මේක කබර ගොයක් කරගන්න හදනවද තල ගොයක් කරගන්න හදනවද කියන එක අපිට නම් අහුවෙන්නේ නැහැ ඒක අහුවෙන්නේ ආගෙන ඉන්න කෙනා. අපි ගැන උනන්දුවෙන් හෝ අනුකම්පාවෙන් හෝ අහගෙන ඉන්න කෙනාට වැටෙනවා කොහොමද අපි මේ ජරා ජීර්ණතා ඛණ්ඩිච්ඡම් පාලිච්ඡම් ආදී වගේ දෙයක් ආපුවාම ක්‍රියා කරන හැටි. මේකේ සම්පූර්ණ නොක ක්‍රියා නොකිරීමත් එක අන්තයක් ඕනෑමට වැඩිය මේක පිළිබඳව සැලෙන එකත් ඒකාන්තයක්. අපිට සිද්ධ වෙනවා මේ දෙක අතරමැදදී. ඔය ගිරිමානන්ද සූත්‍රයේ සර්වචන් වහන්සේ මේක පිළිබඳව සංඥා දෙකක් ඉදිරිපත් කළා තියෙනවා. අසුභ සංඥා ආදීනව සංඥා කියන. පිටරාව පිළිබඳව අසුභ සංඥා කොටසේ දෙතිස් කුණපේ ඔ පළවෙනි තච පංචකේ. බොහෝම වැදගත්. මොකද මේ ජරාව පේන කොටසනේ අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ජරාව නැහැ කියන්න අපි යන්නෙත් නැහැ. අනුන්ට ජීවුණට කමකොත් නැහැ. අපිට පේනකොට තමයි යකට බොහොම අමාරු තියෙන්නේ. ඔන්න ඒ ශරීරේ පේන කොටස් ටික තමයි කේසා ලෝමා නකා දන්තා තචෝ. මේ ශා සමන් ලදරු සාමනීරයාට හොඳට කැපී පේන සත්‍ය පංචකය තමයි දෙන්නේ. මේ තස පංචකය හොඳට කරලා ඒක අජ්ජත් බහිද්ධා වශයෙන් තමන් සහ අනුන් වශයෙන් සම්බන්ධ කරනකොට විශාල විපස්සනාවකට විශාල ගැඹුරකට ඉඩ සලසනවා. අනුගත කොටස් වලට පිට පැතිරෙනවා. නමුත් මේ තච්ච පංචකයම විශාල මේ ඇත්තකට ඇත්ත ඇතියෙන් පේන උදාවක්. ඒ වගේම ආදීනව සංඥා අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා ඉතිපත්සංචික්ඛති. බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනෝ මේ ආදීනවයන් පිටව අපි නිතරම සලකන කෙනෙක් නම් සාකච්ඡා කරන කෙනෙක් නම් Tamanට හෝ Tamanට ඊටාම සම්බන්ධ කිට්ටුවන්තයෙකුට මේ தත්තරපත් වෙනකොට ඒක ස්වභාවයක් විදිහට මේක විය යුක්තක් නැත්නම් මේක සත්‍ය අවබෝධය සඳහා ශ්‍රද්ධාව වැඩි වීම සඳහා අවශ්‍ය කරන කාරණාව බවත් ඒක සඳහා අපි කරුණාවෙන් විතරක් ඉදිරිපත් වුණොත් අන්තිකට වැටෙනවා ප්‍රඥාවෙන් ඉදිරිපත් වුණොත් අන්තිකට වැටෙනවා ප්‍රඥාවයි කරුණාවයි දෙක සම්බන්ධ කරගෙන මේ චරාව දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් පාඩපත් වෙනනම් මේ ජරාව කියන අවස්ථාවේදී අපි ඒ කොහොමද අර්ථයක් දැනගෙන ධර්මයක් දැනගෙන ඒක නිරුක්තියක් දැනගෙන කටයුතු කරන්නේ ඉතින් මේකදී අර හැඟුම්බර කරුණාවර එකනට තියෙන්නේ ඒක දැකපු ගමන්ම වහාම ක්‍රියාත්මක වෙන ගතියක් ඒ මොකද ඒක Taman එක හඳුනා ගන්න ඒ පුද්ගලයා ගැන අදහස් අවශ්‍යත් නැහැ. ඒකට කල යුතු විවේක බුද්ධියෙන් දෙන අදහසක් තෝරන කෙනෙක් නම් සාකච්ඡා කරන කෙනෙක් නම් තමන්ට හෝ තමන්ට ඉතාම සම්බන්ධ කිට්ටුවන්තයෙකුට මේ தත්තරපත් වෙනකොට ඒක ස්වභාවයක් විදිහට මේක විය යුත්තක් නැත්නම් මේක සත්‍ය අවබෝධය සඳහා සද්ධා වැඩිම සඳහා අවශ්‍ය කරන කාරණාව බවත් ඒක සඳහා අපි කරුණාවෙන් විතරක් ඉදිරිපත් වුණොත් අන්තිකට වැටෙනවා. ප්‍රඥාවෙන් ඉදිරිපත් වුණොත් අන්තිකට වැටෙනවා. ප්‍රඥාවයි කරුණාවයි දෙක සම්බන්ධ කරගෙන මේ චරාව දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය ආර්ය සත්‍යයක් පාඩපත් වෙනනම් මේ ජරාව කියන අවස්ථාවේදී අපි ඒ කොහොමද අර්ථයක් දැනගෙන ධර්මයක් දැනගෙන ඒක නිරුක්තියක් දැනගෙන කටයුතු කරන්නේ ඉතින් මේකෙදී අර හැඟුම්බර කරුණාවර එක අර තියෙන්නේ ඒක දැකපු ගමන්ම වහාම ක්‍රියාත්මක වෙන ගතියක්. ඒ මොකද ඒක Taman එක හඳුනා ගන්න. ඒ පුද්ගලයාගේ අදහස අවශ්‍යත් නැහැ. ඒකට කල යුතු විවේක බුද්ධියෙන් දෙන අදහසක් ඕනේ බොහොම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. ඒ අත්ව හොඳ උපස්ථායක වෙනවා. හොඳ උපස්ථායකයා වෙන්න නම් මේක අපි කොච්චර જાති මොනවා කරත් අපි දන්න පුළුවන් කාරණා. tikai තියෙනව කර්මජ හේතු, ඊත්තුද හේතු, චිත්තජ හේතු කියන ඒවා අපිට වෙනස් කරන්න බෑ. අපිට වෙනස් කරන්න පුළුවන් උපස්ථායකයේ පැත්තේ විතරයි. ඒ හැම වෙලාවෙදීම මේ වගේ කෙනෙක් නිතරම ඒ එන අවස්ථාවේ ඉන්න සංඥාවල් හොඳට ක්‍රියාත්මක කරලා තමයි වැඩ කරන්නේ. ඒක තමයි ඒ කියන්නේ තල තුනකමක් ඇති වෙන්නේ අනිත්‍යන්දි තමයි. ඒ මොකද විලාගේ පැත්තෙන් බැලුවත් සමහර වෙලාවට අර සර්වචන්නාංශයේ උපමාවකට පෙන්ලා දීලා තියෙනවා සර්ප විසක් වැඩිච්ච මිනිස්සේ විෂීතලයක් වැඩිච්ච මිනිස්සේ ඒ විෂීතලයේ Taman තුල තියේදී ඊතලේ ආපු දිශාව ගහපු මිනිස්සයා ඊතලේ විද්ද මිනිසාගේ වංශේ ඊතලේ තියෙන විෂ මොනවද කිය කිය ආහින්න වෙලාවක් තියෙනවා. ඒතකොට කටපත කරලිවලා ඉර කරලා අල්ලලා ඊතලේ ඇදලා ගන්නවා. ඒකටත් උපස්ථායකයක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම Tamanගේ හැඟුම් කලබල වෙන්න දෙන්න නරකයි. මේ අවස්ථාවේ හැටියට නිසා පුදුමාකාර විදිහට අනුන්ට එක එකට ජීවත් වෙනකොට සමුණක් වශයෙන් කටයුතු කරනකොට මේක මධ්‍යස්ත වශයෙන් මධ්‍ය ප්‍රතිපදාවක් වශයෙන් සම්බන්ධ කරගන්නට ගොක් ඉඩ ලැබෙනවා. නමුත් අපි ආධුනික යෝගාවචරයෙන් මතක් කරනවා ඒකට යන්න එපා. ආධුනික යෝගාවචරයකට ගියාම ඒ අලකලාසකින් හම්බෙච්ච සුළු වෙලාව ඒ වගේ දේවල් වලට ගත කරපුවාම පුහුණුත් නැහැ සුදුසුත් නැහැ අමාරුයි. නමුත් අපිට කවදාහක්වත් ජීවිතේ ඒකේ නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඒක පළපුරුදු ඇත්තෝ ඒකට සූදානම් වෙලා ඉන්නවා. ඒක අර දේවාගමේ එක පිරිසකට මේ සමාධි සුද්ධෙන් තියාන්න බාර දෙන වගේ කොන්ත්‍රාත් එකක් නෙවෙයි. කාගෙත් වැඩක්. කවුරුත් කළ යුත්තක්. ඒ නිසා තරුවචන දේශනා සඳහන් වෙනවා යමෙක් මගේ අවවාදයේ පිළි අරගෙන මේ මට උපස්ථාන කරනවා නම් ඒක නා ලෙඩුන්ට රෝගීන්ට උපස්ථාන කරනවා. ඒක බුදුහාමුදුරන්ට කරන අනුකූල භාවයක්. ඒ නිසා සරුවචනාන්තේ පවයි කියලා ඉතිපත් ලක් අපිට කියලා තියෙනවා. නමුත් ඒ සඳහා ප්‍රධානම අවශ්‍ය කරලා තියෙන ලොකු ඉවසීමකේ කටයුතු. මේ ජරා සත්‍ය පිළිබඳව ඒක නිසා අද බුද්ධ ආගම් වගේ ආගමක් මේක පිළිබඳව හොඳටම ගැඹුරේ සාකච්ඡා කරන්න අයිතිවාසිකමකුත් තියෙන කරලා තියෙන බුද්ධ ආගමේ පමණයි ඒකද බුදුරජාණන් වහන්සේ මේ ජරාව පෙන්ලා දීලා තියෙන්නේ දුක්ඛ සත්‍ය දැක්වීමට මිස ජරාව ලෝකෙන් නැති කරන්න නෙවෙයි මෙන්න මේක පටලවාගත්ත පතහිර ලෝකේ ජරාව නැති කිරීම සඳහා දැන් ආගම පාවිච්චි කරන්න පටන් ගන්නවා සුව කිරීමේ සේවාව බොහොමත්ම ජනප්‍රියයි. ඉතාමත්ම ජනප්‍රියයි. මේ භාවනාව නිසා මේ රෝගේ නැති කරන්න පුළුවන්. අර මානසික රෝග නැති කරන්න පුළුවන්. ඒක නැති කරන්න පුළුවන්. මේක නැති කරන්න පුළුවන් කියලා හැම වෙලාවෙදීම හරියට දොස්තර මහත්තයෙකුට ගෙවන්න වගේ භාවනා ගුරුවරයෙකුට කියක් හරි දීලා මේ රෝගේ සනීප කරගෙන අර කාමභෝගී ජීවිතයට සීඝ්‍රයෙන් ආපහු යන්න හේතු වෙනවා කියන්නේ. අධ්‍යක්ෂ සාහිත්‍යත් කියන්නේ ඉස්පිතාලෙට ඒ ලෙඩ ආපුහම ඒ ලෙඩ කොහොමඩක්වත් රටේ පවතින නීතිය හැටියට එයත් අන්ට මොනවද කියන්නේ රක්ෂණයක් තියෙනවා. ඒ රක්ෂණය නිසා දොස්තර මොන බේත දුන්නත් එයාට ඒ රක්ෂණය ගෙවන්න ඕනේ. රැකියාවක් කරනකොට රක්ෂණ බන්ධනයේ පුත් එක්ක රැකියාව දෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් අක්කම අපේ බිරුණක් ආව ගම ලෙඩ වහාම වෛද්‍යවරයා ගාවට යනවා මොකද ඒකට රක්ෂණේ ගෙවන්න ඕනේ. ඊට පස්සේ කියනවා මට මේ රෝගේ තියෙන හැකි ඉක්මනට සරම බෙහෙතෙන් මට මේක නතර කරලා දෙන්න. ඉතින් වෛද්‍යවරයා ඒක නතර කරනවා. නතර කරපු ගමන්ම මේ මනුස්සයා ආපහු ගිහිල්ලා කරන්නේ මොකද්ද? අර රෝගෙට ඉතාමත්ම අප්‍රත්‍යකර ආහාර ගන්නවා, අප්‍රත්‍යකර ඉරියව් පාවිච්චි කරනවා, අප්‍රත්‍යකර විදිහට ඉදුම් පිනවනවා. ආය දවස් දෙකකින් ආයෙත් තපේ. දුවගෙන එනවා දොස්තර මහත්තයා ගාවට අර බෙහෙතම ගහ ගන්නවා ආයෙ යන්නේ මොකටද? අර හිටපු කාම භෝගිච්ච බොහෝම ජයත රස විඳින්න. මොන්නම තාලිකව සනീപ කරන්න බැරි ජරාවක් එතන ඇති වෙලා තියෙනවා. ව්‍යාධියක්. ඒ තරමටම ඉක්මනට මේ ජරාව නැති කරගන්නේ මොකටද? නැවත කාම භෝලෝකයට යන්න. ඒ නිසා මේ මනසට අයිතිවාසිකමක් තියෙනවා. තමයි තියෙන මේ රක්ෂණ අයිතිවාසිකම නිසා වෛද්‍යවරයෙකුට බලගීමක් තියෙන තමන් ළඟ දෙන කෙනාට සූ කරන්න කියන නිසා බලන ඉන්න මනුස්සයාට තේරෙනවා මුන්න තරම් අමනකම මුන්න තරම් මනුස්සත්වයේ පිළිහිමත් මෙතන තියෙන්නේ මේ ජරාව නතර කරගන්නේ මොකටද නැවතත් ජරාව කණ්ඩායි නැත්තම් නැවතත් ජරාවට වැටෙන්නයි ගොඩක් වෙලාවට අද නව ලෝකයේ ඇතිලා තියෙන රෝග ප්‍රධාන වශයෙන්ම ආහාරවල තියෙන ඉරියව්වල තියෙන දුර්ලභකම්. නමුත් රෝගියා කවදාකවත් කල්පනාවට ගන්න මොන ආහාරද ප්‍රත්‍යද අප්‍රත්‍ය මොන ඉරියව්ද ප්‍රත්‍ය අප්‍රත්‍ය මොනක්වත් නැහැ. බෙහෙත තියෙනවා. බෙහෙත තියෙනවා. අර කඩේ ලේබල් එක දාලා තියෙනවා මේ බෙහෙතට මේක කිව්වක් කරනවා. ආපහු යන්නේ අර ආහාරයටමයි අර ඉරියව්වටමයි. ඉතින් විෂම චක්‍ර කරකයි. පාඩු නැහැ. ජාත්‍යන්තර බෙහෙත් සමාගම් ඒගොල්ලෝ මුළු ලෝකෙම පරිපාලනය කරනවා දැන් ඒ තොරතුරු තාක්ෂණය මගේ මොකද ආගම පාවිච්චි කරන්නේ මේ ලෙඩ රෝග සුවකරන්න. ඉතින් ලංකාවෙත් අද තියෙන ජනමාධ්‍ය ඉතාමත්ම ශීඝ්‍ර වේගයකින් මේ අන්‍ය ආගම් වලට පහර දෙන්න පවා පෙන්වන්න පටන් ගන්න තියෙනවා මේ මේ භාවනා ආගමික වැඩ කරපුවා ලෙඩ සනීප වෙනවා. ඉතින් ඇත්ත කියන බුදුරජාණන් වහන්සේ පවා මේ බේසක් දක්කන්දර දේශනා කළා කියලා චා බෙදකම් කරන්න එපයි කියලා නෑ ඇත්ත. ඒ මොකද සර්වඥාන්ගේ පහළ වෙන්න කලින් ලෝකේ ජීවුනේ ඉන්දියානු ලෝකේ ජීවුනේ ඒ ආගම ඊශ්වරයා විසින් ඇති කරපු ලෝකයක් ඒක අදහන ආගම. ඒ ආගමේ හැටියට ලෙඩක් වුණා නම් ඒක ඊශ්වර ශාපේ හැර මේ ලෝකේ කෙනෙකුට ඒක සනീപ කරන්නත් බෑ. සනീപ කෙරුවොත් ඒක වැරද්දක්. ඒක ඊශ්වරයාට විරුද්ධව යෑමක්. පුළුවන් නම් කරන්න තියෙන්නේ සතෙක් දෙන්නේ කපලා යාගයක් කරලා ඊශ්වරය සන්තෝෂ කරන එකයි පූජකයා මාර්ගය. නමුත් Tamande ඒක කරන්න බෑ. ඒ නිසා මේ පූජකරු දේශනාවක් කරලා දෙවුනා ලෙඩක් ඇති වුණා නම් ජරාවක් ඇති වුණා නම් මට ඇවිල්ලා කියන්නේ මම දෙවියන් වහන්සේ මට දීලා තියෙනවා විශේෂ මන්ත්‍ර ජප ක්‍රම ඒකට කරලා දෙන්නම් කවුරු හරි වේදකමක් කරොත් කවුරු හරි මේක සනීප කරන්න පුළුවන් කියලා කිව්වොත් ඒ කාන්තේම ඊශ්වරයට විරුද්ධ වෙනවා ඒ කාලෙත් හිටිය හැබැයි මේ තුන්කල් දක්නා ඥානීය තිබිලා මේ කොළ තලලා එහෙනම් ආහාර පාන වලින් ලෙඩ සුව කරන්න පුළුවන් බව කියලා. නමුත් මේ බමුණු වාදයේ කවදාකවත් එහෙම දෙයකට ඉඩ දුන්නේ නැහැ. එයත් ඒ මානුෂයන පුදුමාකාර විදිහට බැලලා තියෙනවා. වෙද්දු කියලා කියන්නේ ලේ දරව කාලා ජීවත් වෙන පිසාච ප්‍රේතයෝ කියලා බැලලා තියෙනවා. වේදකේ ගෙදරකට කවදාකවත් පින්න පාත යන්න එපයි කියලා තියෙනවා පින්න පාත කියලා ලැබුණොත් තමයි ඒක පාත්‍රෙට ලේතරවත්මයි කියලා හිතාගන්න ඉන්නේ. මුදම විදියට ඒ වෛද්‍ය සාත්‍රය ජීවත් කරපු යත්තන්ට බමුණු මතවල බැනපුවා අදත් ඒ උපනිෂද් ග්‍රන්ථවල සඳහන්. ඒ නිසා කිසිම කෙනෙක් නැගී හිටියේ නෑ වෛද්‍ය වෘත්තිය වෘත්තියක් විදිහට කරන්නේ. ඒ තනිකර බමුණු මතයකට යට වෙලා තියෙනවා. මේ මිනිස්සු වසලයෝ විදිහට කරකුවේ මේ ලේසරවත ගන්න ජරා ජාතියක් මේ දිව්‍යනාශක නිෂ්පාදනයේට විරුද්ධ වැඩ කරනවා කියලා. මෙන්න මේ අතර ප්‍රධාන පෙළේ ශාස්ත්‍රීය වංශිකයන් දෙතුන් දෙනෙක් නැගිටලා ඒ අත් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ශාස්ත්‍රීය කියලා කියන කඩුව අතරගත් එකක් කපලා බලනවා. බමුණන්ගේ අදහසවත් කැපුවා පුළුවන් නම් බමුණොත් කැපුවා මලකුණොත් කැපුවා ලෙඩ්ඩුත් කැපුවා කපලා බලනකොට සුව කරන්නේ. ඔය ධර්මය ඔන්න ඔය කියන මට්ටමට සෑහෙන ඉසෝසගෙන හිටපු කාලේ තමයි සරුවචාන්ති ලෝකේ පහළ වුණේ. ඉන්නා එකන සවුනාගේ කරා බෙහෙතෙන් සමීප කර හැකි දෙයක් තියෙනවා. ඒ නිසා වෛද්‍ය විද්‍යාවයි තාමත්ම වැදගත් සංදිස්ථානක් තියෙනවා ජීවක වෛද්‍යවරයාට බෙහෙත් දක්වා මේවා. ඊට පස්සේ තමයි වෛද්‍ය විද්‍යාව ත්‍රිමූර්තිය පහළ වුණේ. ඒ සංහන්දරි වාග්පට ආදි වශයෙන් සමාජාත්ව බුදුන්ට වැඳලා තමයි පොත පටන් ගන්නේ. ඒ නිසා වෛද්‍ය උද්‍යයේ බොරුවක් කියන දෙයක් නැත්නම් ඒක තියෙනවා. නමුත් අපි නැවතත් මතක තියාගන්න ඕනේ මේ ජරාව සම්බන්ධයෙන් තියෙන මධ්‍යම ප්‍රතිපදාව තේරුම් අරගෙනයි ਸਰවඥාන්තයේ බෙහෙත් පිළියෙල කරලා තියෙන්නේ. එකම බෙහෙතක්වත් තාම බටහිර වෛද්‍ය අනුකූලව පරිහරණය කරලත් නැහැ එකක්වත් නිෂ්ප්‍රභ වෙලක් නැහැ. ඒක බලනකොට හොඳටම තේරෙනවා දෙදා සෑහෙන දුරට ඒ தත්තේ දුක තේරුම් අරගන්නා මට්ටමක් තියෙනවා. උපස්ථායකයා තේරුම් ගන්න ඕනේ මේක විහන්න පුළුවන් දෙයක් නෙවෙයි අපිට මෛත්‍රී කරුණාවෙන් උපස්ථාන කරලා සාසනයේට Taman පින් කර ගන්න පුළුවන්. එහෙම නැතුව ජරාම නැති කරන්න බෑ. ඒ නිසා මේ මුළු ලෝකෙම තියෙන ලෙඩ තනි ප්‍රකරණ සත්සම් බවහට සතහට වෙන බව දුකට වේදානම් කියනකොට මේ ලෞකික ලෙඩ සෝකිරීම පිළිබඳ සෑහෙන කොටසක් තියෙනවා. ඒ නිසා යෝගාවචරයට විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා. මේ ජරාව පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාවට ගැලපෙන තාලෙට ජරාව ජරා වශයෙන් දක් ගැනීම අවශ්‍යතාවය. මෙතනදී ඒ නිසා ගෝක් වැඩගත් වෙනවා විපස්සනා භාවනා අනුකූලව මේ ලෝකේ වශයෙන්ම දැන් දැන් නිවන් දකින්න හදන ඇත්තෝ මේ පවතිනා වූ රැල්ලට අනුව මේ සුව කිරීමේ සේවාව ආගමික ක්‍රියාවලින් කරන සුව කිරීමේ සේවාව එක ඇහක් අන්ධ කරන එකක් බව හොඳට නුවණින් කල්පනා කරගන්න. නොවුනොත් අපිට මේක වැඩි ලොකු සේවාවක් කරන්න පුළුවන් නේද එළියට ගිහිල්ලිවරලා ඉස්පිතාලයකට කෙරුවොත් නැත්නම් පිරිත් නූල් බඳලා බෝධි පූජා පවත්සලා නැත්නම් හිසాత ගාලා වෙදසෝ කරලා කියන තර්කෙට අපි නිකම්ම මේ යටපත් වෙන්න වෙනවා පරාජය පිළිගන්න වෙනවා මොකද අපි පිළිගන්න ඕනේ මේ ජරාව නැති කිරීම කියන එක ජාතිය නැති කිරීමෙන් හැර කවදාකවත් ඒකාන්තයෙන් කරන්නේ නැහැ ඒ නිසා ජරාව පිළිබඳව පෙන්වන්නේ කණ්ඩානම් පරිපාක පරිපා පරිපාක ලක්කන මේ ඇති වුණා වූ જાතින් ඇති කළා වූ මේ පංචස්කන්ධය පිරිච්ච භාවයට පූර්ණ භාවයට ජරා දිරාපත්වයට පවට පරිපාකයට මේ නිවනටපත් වීම තමයි මේක ඇති. මේ ජරාව මරණ මරණෝපායාස පායනේ මරණයට ඇදගෙන යන ගතියක් තමයි තියෙන්නේ. අර ඉපදිච්ච කිරි දරුවගේ ඉඳලා මරණය ඒ මොහොතේ වෙන්නත් පුළුවන් නැත්නම් දශක දශකයක් ගත කරලා ඉන්නත් පුළුවන් ඒ දක්වා මරණය දක්වාම මරණෝපායන මරණයට ඇදගෙන යනා වූ ලක්ෂණය තමයි තියෙන්නේ. ඉතින් යොබ්බන විනාශ පච්චපට්ඨාන මේ තරුණ යෞවනයේ විනාශ කරන එක තමයි ඒකේ වැටහෙන ආකාරය. මේක හේතුව වෙන්නන්නේ ಜಾති පදත්තා. මේ ජරාව නැති කරන්න හදන ಜಾතිය තියාගෙන කියන එක තරම් විහිළුවක් ඉදිසෙනෙකුටවත් නැහැ. ඉන්දට සම්පූර්ණම මෝහයේ ඉන්නේ જાතියක් කරන දෙයක් නෑ, ජරාවක් කරන දෙයක් නෑ, මරණයක් කරන දෙයක් නෑ, වනන්තරේ ජරාවනේ. හරි පුදුම දෙයක් ඒක. වනන්තරේ ජරාව. ඒවත් ලෝක සතා පොඩි සතා පොඩ්ඩක් අඩණි වෙච්ච ගම ලෝක පොඩි සතාගේ පණ යන්නේ ලෝක සතාගේ හක්කේ. ඒක නිසා ඒක නෑ මරණ මේ මේ මහලු මඩක් නෑ, ස්පිරිතාල නෑ, පිස්සු ආටු නෑ, පොඩි ළමයින්ගේ මඩක් නෑ. ඔක්කොම හැංගිලා තියෙන්නේ එළියට ආපු එක අනිත් අතට ඔක්කොම සුද්ධ කරනවා. ඒ නිසා මේ සත්තුන්ට කිසිම හේතුවක් නැහැ මේ රක්ෂණ විදි අධිකරණයක්වත් මේ ජරා පිළිබඳ කල්පනා කරන මනුස්සයාට විතරමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ තරගෙන ඉවරලා මේ ජරාව නැති කරන්න පුළුවන් જાතිය තියාගෙන කියන එක. නිතරම යෝගාවචර මතක තියාගන්න ඕනේ චිත්තක්ෂණයක උපාදචනය ඇති වුණා නම් ඒක තීතියටපත් වෙන්න එපා. තීතියටපත් වෙන්නේ දෙන්න දෙන්නේ නැහැ කියලා යම් කෙනෙක් කියනවා නම් මොන්න තරම් අන්ධකාරයක්ද තියෙන්නේ. මොන්න තරම් මෝහයක්ද මේකේ තියෙන්නේ. විතර අපපටිපත්‍ය විද්‍යාව කියලා කියනවා මිච්ඡාපටිපත්‍ය විද්‍යාව කියලා කියනවා මේ ජරාව જાතියත් එක්කම ජරාව උපදිනවා කියන එක සරලව දැනෙන දිකමත් එකක් දෙකක් හිතනවා ජාත ජාති ඇති වුණාට පස්සේ වෛද්‍ය විද්‍යාවෙන් තාක්ෂණයෙන් විනෝදාන්ත මාර්ගයෙන් සුඛෝභෝගීත්‍ය තුනේ ජරාවට එන්න දෙන්න බැරුව කරන්න පුළුවන් කිය මහා මාත්‍ය. එහෙම නැත්නම් මදයක් ප්‍රමාදයක් තියෙනවා. මෙන්න මේ දෙක අතර මැද තමයි අද මේ කියන සිතාචාරය කරකැවෙන්නේ. යම් කිසි කෙනෙක් තේරුම් අර ගන්නවා නම් ප්‍රධානම කළ යුත්තේ මේ ජරාවත් එක්ක රැල්ල පදින්න වගේ පැදලා කොහොම හෝ ජාතිය නැති කිරීමයි කියලා ඉතින් එයාත් අර බුදුජාණන් වහන්සේට ආවා වගේ චෝදනා වෙනවා මේ නාස්තික ධර්මයක් විනාශක ධර්මයක් දේශනා කරනවා කියන නමුත් ඒකේ තියෙන සත්‍ය භාවයේ සත්‍ය භාවයේ අනන්‍යතාවය කියන එකත් නම් කතා කරන්න කවුරුත් දෙන්නේ ඊට වැඩිය බර ගන්නක් එන්න පුළුවන් අපිත් එක්ක අත්වල බැඳගෙන සුහද වෙන්න ජාතිය ගැන අපිට කරන්න දෙයක් නැහැ අපි ජරාව නැති කරන්න පෙළ ගැහෙමු කිව්වොත් නම් ආගම් ભેද මොනක්වත් ભેදයක් නැතුව එකතු වෙන්න ඉඩ තියෙනවා කොහේද යන්නේ කොහාටද මේ යන්න හදන්නේ? සර්වඥාන්සේ මෙන්න මේ தත්ත්වය හොඳටම තේරුම් අරගෙන මේ ජරාවත් ආධිනව සංඥාවක් වශයෙන් එහෙම නැත්නම් අසුභ සංඥාවක් වශයෙන් යෝගාවචරයට අරම අරමුණු කරන්නයි කියලා කියනවා. මේ අපේ ජීවිතේට ඇතිවෙනා වූ ජරාව, අසල්වැසියාට වෙන්නා වූ ජරාව, ගස්කල් වලට වෙන්නා වූ ජරාව, සතුන්ට වෙන්නා වූ ජරාව හැම චිත්තක්ෂණයකදී. තුන්දෙට වැටෙන්නේ උදේ අපේ ඥානය අවස්ථාවට ආවට පස්සේ ඉතින්දී අර ඊට කලින් තියෙනා වූ නාම රූප පරිච්ඡේද පච්චේපායික ඥාන නිසා ඒ චිත්තක්ෂණය සාමාන්‍යයෙන් පෙන්වන්නේ මෙරුණාට පස්සේ ළමයි ඉපදුනාට පස්සේ තමයි දොරට වඩා ඒ වගේ හැම සංසිද්ධියකම උනාට පස්සේ තමයි අපි දන්නේ යෝනිසමනස කාර්යය කියලා කියන්නේ වෙන තැනටම යනකම් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉස්සර වෙන්න කියන එක. නමුත් ඒ සිද්ධියක උප්පත්ති තිබිරිගේ දකින්ද නාම රූප පරිච්ඡේ ඥානෙ තිබේ. නාම රූප පරිච්ඡේදෙ පිනකට පේන්නේ දොරට වඩපු බබා. නමුත් ඒ බබා හම් වෙන හැටි දකින්න නම් අඳුරට යන්න නම් පච්චේ පරිකා ඥානෙට යන්න. පච්චේ පරිකා ඥානෙට ගියාම මේ උපාද කණයක් තීතිකණය කියන මේ ජරා ක්ෂණයක් දෙකම පේනවා. ඒක නිසා යමක හේතුව නිසා යමක් පහළ වෙනවා. ඒක හේතුවක් නිසා එකක් පහළ වෙන්න හේතු රාශියක් නිසා හේතු රාශියක් පහළ වෙනවා. ඒකට කාරකයක් නැත. ඒ ටික සිද්ධ වෙනවා ඒ පච්චේප්‍රඥානි. තවත් මේක දකිමින් ඉදිරියට යනකොට යෝගාවචරය අතර උප්පාදයක්, තිතියක්, භංගයක් කියන මේ තුන සාමාන්‍ය තර්ක ඥානයකට පෙර නොවිසු නොයතුණු විදෝතාවට වැටහිම තමයි සම්මතන ඥානය කියන්නේ. ඒකෝට ඊ වගේ හැම එකකම ලක්ෂණ තුනම පේන්න පටන් ගන්නවා. ශීඝ්‍රයෙන් වෙන වැඩක් තියෙනවා. ඒක දිහා බලානදීම මහා ණයක්. මහා වක්කාර ජනවන දෙයක්. හැඩ නැහැ, ආකාර නැහැ. බලන එක මහ වෙහෙසක්. බලනවට පෙන්නන වගේ එකක් එන්න පටන් ගන්නවා. එතකොට පේනවා මේක කොච්චර අමාරුවෙන් ඇතුළටත් දාලා මේක බැලුවත් ඒකේ තියෙන දුක්ඛ ස්වභාවයක්. ස්පාසු දෙන්නේ නැති භාවයක්. අතරක් නොතබා සරණ භාවයක්. ඒක නිසා මේක අනිත්‍යතාවයෙන්ම දුකයි. නම් හොඳට අවස්කනම් පැය ගණන් දිකට බලනකොට පේනවා මේකට අපි වග කියන්න ඕනේ. මේක ලෝක ස්වභාවය. අපි මේක වසංගගෙන හිටියොත් අපිට নানা ආකාර හේතු හිතන්න පුළුවන් උපාදී ඇති වුණාට අපිට තිතිය නම් නැත්තම් ජරාවටපත් වෙන තු ජීවත් වෙන්න පුළුවන් ආදී මතිමතාන්තර තියෙනවා. නමුත් අපිට දැන් જાතියක් පේනවා. මේ තිතිය කියන ජරාවක් පේනවා. ඒක ඊගාට මැරලා යන එකක් පේනවා. ඉතාමත්ම දුක්ඛ ජනක හරියට මිනි කාමරේ වැඩ කරන දේවකෙක් වගේ එහෙම නැත්තම් මේ හොඳටම අසාධ්‍ය රෝගෙන් ඉන්න අධිශය අනතුරක වැඩ කරන අන්සු වාට්ටක වැඩ කරන කෙනෙක් වගේ නිතරම ලෙඩ වෙනවා ඉතින් සමාහලට මැරලා යනවා සමාහලට සුව වෙලා යනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක දකිනවා නම් ආනි වගේ தත්යකට යෝගාවචරයමත් වෙනවා එතකොට තමයි ඒක සම්මර්ෂණයක් සිද්ධ වෙන්නේ අන්නේ සම්මර්ෂණේ සිද්ධ වීමට මේ ජරාව අත්‍යවශ්‍යයි ඒ නිසා තමයි මනුස්ස ලෝකෙට මේකට කියන්නේ භවයේ කාම භවයේ මේක මේ මංගල ධර්මයක් තියෙනවා. හොඳ නරක, ජරාව, ව්‍යාධිය, මරණය ඔක්කොම තියෙන නිසා මධ්‍යම ප්‍රතිපදාවෙන් යුක්ත මේ ජරාවත් අපි ඒක අමුද්‍රව්‍යයක් බවට පත් කරගන්න දන්නව නම් ඉතින් නැති කරන්න හිතන්නේත් නැහැ. ඒක නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. ජරාව ජරාව හැටියට දකින්නවනම් ඒක අත්‍යවශ්‍යම. ඒ යෝගාවචරයට මේ උපාදකනේ, චිතිකමේ භංග කියන මේ තුනම දකින්න අර සම්මස්න අවස්ථාවට හිත ගෙනියන්න අවස්ථාව ලැබෙනවා. ඒ තාම ඉන්නේ තර්කඥාන. මේ වෙලාවේදී කොච්චර වෙනසක් යෝගාවචරයට ඇති වෙනවද කියනවනම් සමහර වෙලාවට හිතනවා රහත් උනායි කියලා. සුවාන් වෙලාවක් නෑ තාම. උද්‍යප්පඥානිකත්පත් වෙලා නෑ. නමුත් අධිකතර ලොකු ගැඹුරක් කොටිම කියනවනම් මව් කුසේ ඉඳලා පේන්න පටන් ගන්නවා වගේ පේන. ඉස්සරහට වෙන්න තියෙන දේවලුත් පේන්න පටන් ගන්නවා නේ. ඉස්සරහින් ඉන්න මනුස්සයෙක් පේන්න පටන් අරගන්නවා. මේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි කියලා පුදුමාකාර දර්ශනයක් එන්න පටන් ගන්නවා. ඒ මොකද තාම ලෙල්ලලෙව කාලා විතරයි තියෙන්නේ. ඉතින් හොඳට යෝගාවචරයට මතක් කරලා දෙන්න වෙනවා. හරි. දැන් අපි මේ නාසයට තමන්ම ලැබුව අත්දැකීමෙන් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒක හරි. නමුත් ඔය ඕක තාම තර්ක හිතෙන් දකින්න. තාම නීවරණ දහිතයි. ඒ නිසා අපි ඔය தත්ත්වෙ හොඳට සිද්ධ වෙන්න ආරෙන්න. ඇත්ත මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන නමුත් ඕකම තව කෝටි වාරයක් දකින්නකොට ඒ පුද්ගලයා තුළ ඒ නීවර ධර්මයන්ගේ ප්‍රහීණය. ප්‍රකට වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ සම්මස්තන ඥානයේ උදයබ්බේ ඥානයක් බවටපත් වෙනවා. අර වැඩපිළිවෙල කෙල්ල කෝටි වාරකින් සීඝ්‍ර වෙන්න පටන් ගන්නවා. බලන හිත පුදුමාකාර විදිහට කර්මන්නේ වෙන්න පටන් ගන්නවා. අන්තිමට කියනවනම් බලන හිතක් දකින්න දර්ශනයකුත් කියන දෙකක් නැහැ. දෙක එකට එකතු වෙන්නාසේ. යෝගාචරය මුල්ම වතාවට දිය වෙනවා. සංසිද්ධියට දිය වෙනවා. වෙන විදිහට කියනවා සක්කාය දිට්ඨිය හැල හැප්පෙන්න පටන් ගන්නවා. යම් වෙලාවක යෝගාවචරය යෝගාවචරයේ නොවි බුදු දර්ශනයක් වඩපත් වෙලා ආර දර්ශනය තුල කිමිදී ගතතර පස්සේ තමයි ඔන්න හිත විපස්සනාවට වැටුණා. දැන් ඔන්න ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම දක්ගන්න ලක්ෂණ භාවනාවට සුදුසුකම් වඩපත් වෙනවා. පිරිසාර සම්මසර ඥානපත්තටපත් වීම පවා විශාල භවයේ වශයෙන් විශාල ලොකු පරිණාමයක් ඇති කරනවා චුල්ලසෝතාපන්න තත්ත්වයටපත් වුණා නියත ගතියටපත් වුණා කියලා අපි පොතේ සඳහන් කරනවා. ඒක මේ ජරාව පිළිබඳව තියෙන හොඳටම ජරාව ක්‍රියාත්මක හොඳටම ජරාව ප්‍රයෝජන ගන්න අවස්ථාව. ඒකදී හොඳට මතක තියාගන්න ඕනේ අපි ජරාව ප්‍රතික්ෂේප කරලත් බෑ ජරාව බදාගෙනත් බෑ මේක පිළිබඳව මධ්‍යම ප්‍රතිපදාවක් මේ මධ්‍යම ප්‍රතිපදාව ඇති කරගන්න තමයි අපි ගිය ආත්මෙ පින් කරලා මේ පංචවෝකාර භවයක් සහිතව මනුස්ස ලෝකෙට ආවේ. ඊයවිල අපිට දුක එපා ජරාව එපයි කියලා කියනවා අපි ඒකාන්තයකට වටිනවා. නැත්තම් ඔක්කොම දුක් නැති කරන්න ජරා නැති කරන්න රණ්ඩු සරුවල් කරමින් අපි ඒක හේතනවා නම් ඒත් අපි අන්තිකට වැටෙනවා. එින්ද අපේ ශරීරයක් අපිට දීලා තියෙන පංච පංචස්කන්ධය සහිතව ඒක සම්බන්ධව අනිවාර්යම ජරාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේක පිළිබඳව අපිට සිද්ධ වෙනවා. මේකේ පරෝජනයේ සලකනවා. ක්‍රියාත්මක වෙනවා. එතකොට ලෙඩ රෝග කියලා කියන්නේ භාවනා ආරම්භයක් වයි. විතරන් පසනාව. මේක පිළිබඳව ප්‍රගතිය කියලා කියන්නේ අදට වඩා ලොකු ජරාවක්, අදට වඩා ලොකු වේදනාවක් ආවට කෙදරා ගැනීමේ ශක්තිය යෝගාවචරට එන්ටෙන් එන්ටෙන් දෙන්න වැඩි. අන්නේම වැඩිචි කල්යාණ මිත්‍රන් එක්ක නැවතනත් ආශ්‍රයකට මින් ඉඳ ධානකොට මෙව පිළිබඳ මේ පුංචි දේවල් වලට වැඩි කතා වැඩි ක්‍රියා නතර කරලා වහාම ඒ චිත්තක්ෂණයට හිත හරවා ගන්න පුළුවන් ශක්තියක් යෝනිසෝමනස්කාරයක් ඇති කර ගන්න පුළුවන් ශක්තිය යෝගාවචරයට ලැබෙනවා. අන්න එතකොට තමයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ ඒ කොච්චර දුකක් කොච්චර කරදරයක් තිබුණත් මූල කර්මස්ථානයේ දකිමින් දනිමින් දැක ගනිමින් පරියන්කේ ගත කරගන්න. සක්මනේ ඉන්නකොට කවුරු මොන විදියට හැසිරුණක් කටයුතු කරත් Tamange අරමුණ හැකිතා දුරට බිම වට ගන්න නැතුව පවත්තන්න. අඩු ගන්න කියනවා නම් දවස පුරාම කොච්චර ලෙඩුයි කියක්. කොච්චර මදෙන් මත් වෙච්ච පිරිසක් කටයුතු කරත් Tamange සත්‍ය පවත්තගෙන යන්න පුළුවන් උදේ ඉඳලා හඳනවා. ඒ මොකද මේ හැම සංසිද්ධියක්ම දකින්නේ භාවනාව ඇති කිරීම සඳහා අපිට අරමුණක් පමණයි. ඒක නිසා මේ අපි මේ කතා කරන මට්ටම මුලින්ම දේශනාව මතක් කළා වගේ ධර්මානුපස්සනා කොටසට වැඩේ. ආධුනික යෝගාවචරයට මේක බරපතල වැඩි. ආධුනික යෝගාවචර ප්‍රධාන වශයෙන්ම කායනුපස්සනාවේ ගත කරන්නේ. නමුත් මතක තියාගන්න ඕන සතිපට්ඨානය කියලා කියන කායනුපස්සනාව නතර වෙන්නේ වේදනා, චිත්ත ධම්ම කොටස් වලට එනකොට අපි හැමදාම හැම වෙලාවෙම ගිහි වේවා පැවිදි වේවා, ස්ත්‍රී වේවා පුරුෂ වේවා මොන කෙනත් අත්දකින සෑම අත්දැකීමක්ම භාවනාවක් වාටපත් වෙනවා. ඒ නිසා අනුරුද්ධ මහ රහතන් වහන්සේට ඒ ලෙඩ ඇති වෙච්ච වෙලාවේදී උන්වහන්සේ ඉවසන ස්වරූපේ දැකලා ආනන්ද ස්වාමීන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ ඇති වෙන මේ දුක් වේදනාවලදී ඔබ වහන්සේ මේ විදිහට කොහොමද ඉවසන්නේ කියලා. ඒතකොට කියනවා ආයෂ්මසි මම එන හැම අරමුණක්ම සතිපට්ඨාන හතරට දාලා බලනවා අහුවෙන්නේ නැති එකක් නෑ මට. හැම අරමුණක්ම සතර සතිපට්ඨාන එකක් වශයෙන් මට අහුවෙලා ඉච්චරයි. එතකොට මම සතිපට්ඨාන භාවනාවට යනවා. නිරන්තරම ලේන සුව කරන්න පුළුවන් වෙයි. නැත්නම් මේ කාටවත් කියලා හේතු ගන්නන්න පුළුවන් වෙයි කියලා කවදාකවත් විශ්වාස කරන්න. පටන් ගන්නෙ එක්කෝ හිතවිල්ලකින්, එහෙම නැත්නම් වේදනාවකින් දෙකකින්, නැත්නම් සද්දකින් තමයි. ඒ සෑම දෙයක්ම ඊගාව චිත්තක්ෂණේ වහාම සතියට අහුවෙච්ච ගම මේ සතර සතිපට්ඨාන මේක අහු වෙන කායනුපස්සනාවටද, වේදනානුපස්සනාවටද, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට වැටෙච්ච ගම උන්වහන්සේටින් එහාට ඒ කරදරයක් නැහැ. නිසා උන්වහන්සේ සඳහන් කරනවා මේ මෙහෙ මේ ඉඳලා මම දකුණු දිහාවට බලනවනේ මම දකුණු දිහාට බලන් ඉස්සලා දැනගන්නවා මට මේකෙන් හම් වෙන්නේ සතර රසපණ්ඩාන්ට අරමුණු විතරයි මගේ හිත ඒ අරමුණු વિશે විචිත්ත නොවේවා සතිය පිහිටාවා කියලා තමයි මම ප්‍රතික්‍රියා නැගිටින්න බලන්නේ. නැගිටින්න ඉඳලා මම උතුර දිහා බලනකොට ඒ පැත්තෙන් මට එන්න පුළුවන් මේ සතර ප්‍රතිපන්නාට අරමුණු පමණයි. අනේ අරමුණු વિશે මගේ හිත නොවිසදේවා සතිය පිහිටුවාවා. දකින්න හැම අරමුණක්ම සතිපට්ඨානක් ගන්න ලැබේවා කියන මූලික ශික්ෂණයක් ඇතුව තමයි මම උතුරු දිශාවක් බලන්නේ. ඒ නිසා මට මුළු ජීවිතේම භාවනාවක් කියලා. ඒ නිසා මේ සතිපට්ඨාන දේශනා මුලදීමත් අපි මතක් කළා. පටන් අර ගන්නකොට ඒ වාගේ හැම දෙයක්ම අරමුණු කර ගැනීමේ භාවනාත් අංගකරීමේ ශක්තියක් යෝගාවචරට නැහැ. ඒ නිසා එක්ක ආනාපානේ නැත්නම් පිම්බීම හැකිලිම නැත්නම් රක්මන් භානාදී කායන පසන කොටසකින් තමයි පටන් ගන්න. එතන මේ ජරාව නැහැ කියලා හිතන්න නරකයි. අපි ජරාව අඩුම තැනකින් පටන් ගන්නවා. නමුත් ඉතා ශීක්‍රයෙන් බොහෝම ඉක්මනට මේ ජරාව පැමිණෙනවා. ඒ පැමිණෙනකොට ජරාවට දුක් කියලා හෝ දොස් කියලා හෝ ඒක විසඳ ගන්න බෑ. අපි හිතා ගන්න ඕන කායනපසනාවෙන් තනාගත්තා වූ ඒ සමාධිය යුක්තව මේක ටික ටික ටික ටික මුණ දීගෙන එනකොට ඒ අස්තුලෝක ධර්ම විදේ කම්පාණ වෙන හිත වැඩෙනකොට වැඩෙනකොට තමයි තේරෙන පටන් ගන්නවා ඉරියව්වක ටික වෙලාවක් ඉන්න පුළුවන්. කවුරු හරි ඇවිල්ලා Tamanට අභූත වශයෙන් චෝදනා කරද්දී hina වෙලා බලාගෙන ඉන්න පුළුවන්. Taman අනුන්විසේ කේලමක් කාලා හෝ අනුන්ට දොස් කියනට ඒ මාත් hina වෙනකොට බොහොම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ මිනිස්සුયો මෙච්චර මේ වෛද්‍ය විද්‍යාවට මේ අඬන්නේ මොකද කියලා තේරෙන් ගන්න පුළුවන්. ඒක තේරුම් ගැනීමේ ශක්තිය වැඩි වෙනකොට වැඩි වෙනකොට කවදාකවත් නරකයි ඒ වාද විවාද විදියට. අපි නැවත නැවතත් උදා ගන්න ඕන අපි යම් ප්‍රමාණයකට දැන් මේ ජරාව භාවනාවට නම් නොගැනීම තීරුම් ගන්න තියෙනවා. අපිට හෙට මේට වැඩි ලොකු ජරාවක් එනවා. අන්න එදාටත් අපි ඒ ජරාවම තව භාවනා මානසිකාරයක් කරගන්නට අපි මෙතෙක්ත් කරගෙන ගිය මේ කාණුපසනා හෝ ඉම්මතු මැත්තේ කියන සෑම භාවනාවක්ම එකින් එකට එකින් එකට යා වෙන තත්යකට ගන්න දරගන්න. එතකොට තමයි අපිට අපතුලින්ම ගුරුවරයා හොයා ගන්න පුළුවන්. අපිටම පැත්තකට භාවනා කරන්න පුළුවන් වෙන්නේ. අපතුලින්ම ධර්ම දැකලා පුළුවන් දකින්න පුළුවන්. එනිසා මේ ජරාව කියන එක මිනිස්යාටම ආවෙනික දුකක් තමයි. අද මිනිස්යා ඉතාමත්ම ඒකේ ගිලි අඬනවා තමයි. නමුත් යෝගාවචරයට ලොකු නිදාන. ඒ නිදානේ බාටපත් වෙන යෝනිසමන් කල් දැක්කොත් පමණයි අංශමන් කාට වැටුනොත් ඉතින් යෝගාවචරෙක් වෙනවා. ඉතින් අපි නිතරම වගේ බලා ගන්න ඕනේ යෝගාවචරයන් බාටපත් වෙන්නේ. එහෙමනම් එන ජරාව එනමයි ඒක එනකොට අපි සූදානම් මනසකින් එළඹ සිට 100කින් මේක ගත කර ගන්න යනවනම් සතිපට්ඨාන භාවනාවේ උසස්ම කොටසක් අපිට අත්දැක ගන්න පුළුවන් වෙනවා. අපි දෙන්නේ විසම නැ බොහෝම සමාන මට්ටමක ඉන්නේ හැම කෙනෙක්ම යති මොකද හකීකොන පැතිරිච්ච දුකකයි ලෝකෙ පිටලා තියෙන්නේ ඒකේ අනිවාර්ය අංගයක් තමයි උපාදයට එක්කම මේ ජරාව ඒ නිසා සියලු දෙනාටම වෙනදාටත් වඩා වර්තමාන මොහොතේ අවදි භාවයේ සතිය පිහිටාව සද්ධා විදේත සමාධි ප්‍රත්‍ය ඇති කිරීමේ මේ ජරා විශේෂ අපිට පෙර නොඇසු නොවිරූ ආකාරයට දැකගෙන මේක අපේ සතිපට්ඨාන භාවනාවට අමුද්‍රව්‍යයක් පාඩපත් කරගෙන මේ ජීවිතයෙන් මත්තර ගිහලා තවත් જાතියක් ඇති තවත් ජරාවක් ඇති නොවෙන්නේ මෙලවදීම හමාර කරන වැඩපිළිවෙලට අපිට මේ ධර්ම දේශනාව අපි අපි ඇති ලායක දැනවත් හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව අපි මෙතනින් අත්ද කරන්න බලාපොරොත්තු වෙනවා. හැදීගෙන අංකුරය හොඳ වඩා ගන්න. අපි ඊට පස්සේ කියනවා දෙන දෙයක් කාලා ඉන්න බෑ. එළිය ගිහලා ඉන්න බෑ. ඌරෙක් නැතුව ඉන්න බෑ. තනියෙන් බහනවා කරන්න බැරි දැක්කකපත් උනනම් අපි මේක වෙලා තියෙන අන්තභාගයටපත් වෙලා තියෙනවා. අපි තව දුර්වල වෙලා තියෙනවා. අපි කවදාද මේ ඉඳලා තේරුම් ගන්න ඕනේ මේ ලැබෙන එකේ බොහෝම ඉක්මනට එන ඕන දෙයක් එක පුරුදු කරන ජීවිතයක් ඉක්මනට හදාන්න අපි යන්න ඕනේ ලෝකෙට. එතින් මේ අනත්තම් මේ ගත කරන ජීවිතයේ මිනිස්සුන්ගේ තියෙන හැකියාවන් දුරවඩ කර පුරුෂයන් ස්ත්‍රී බවටපත් කරන ස්ත්‍රී ලෙඩ බවටපත් කරන මේක අනාථ කාලයක්. අනුදුවානන්ද පෙන්වන මම පටන් ගන්න කාලේ එහෙම තමයි ඉතානත්ම සුදුසු කරුණ ගන්න හරවචනන්ද හම්බුන ධර්මය හදාගත්ත දැන් හදලා තියෙන්නේ මම දැන් ඕන දෙයකට ගියාම එන ඕන එකක් මට භාවනා කරනවා. අසප්පාය කියලා දෙයක් නැහැ ඒකට. එනිසා උන්වහන්සේ කියන්නේ මේ අපේ මේ හිතපා සාන්ත්‍රමක් කියලා අපි ලෙඩ වගේ හැසිරෙනවා භාවනා කරන වෙලාවේ. කොන්ද බැලලා දිගට හැදෙනේ. මොකද තනියෙ වෙන්න ඕන නිසා නැත්තම් මුළු ජීවිතේම ලෙඩ වෙන්න නෙවෙයි. මුළු ජීවිතේම හිමීට වැඩ කර කර කර ඉන්නවා කියන එකක් මේක අදහස් කරන්නේ අපි සාමාන්‍ය ලෝකෙට යන්න ඕනේ. උන්තර පුරුදු වෙන කාලේ ඒකට හොඳ නිදර්ශනය තමයි ඩ්‍රයිවිං ඉගෙන ගන්නකොට ඉස්ලාම පුරුදු කරන්නේ මිනිස්සු නැත්නම්. එලින් පාරක් තියෙන ගිහිල්ලා I think ගෑස් ටිකක් දෙන්න සත්‍ය කර දාගන්න සෙකන්ඩ් එක දාලා පුරුදු කරනවා. පුරුදු කරලා පුරුදු කරලා හැමදාම විඤ්ඤා පුරුදු වෙන්නේ ඒ පාරේ විතර නම් කාර් එකක් ගෙනියන්න බැරි නම් දෙනගින්න තැන් වල පයින්නේ නේ කොහොමද? කාර් එක ගියත් ඒක කරදරයක් වෙන්නේ නැහැ. කාර් එක තියෙන ඉක්මනට හැදෙනවද කියන්නේ. ඔව් පුරුදු වෙන කාලේ බොහොම මෙන්න